මේ ජීවිතයේ තවදුරටත් පවත්වාගෙන යන උපකාර වෙන හොඳ හෝ නරක හෝ ඕනෑම වැඩක් ඕනෑම දෙයක් කලට වේලාවට කිරීමයි ලෝක සම්මත අප්‍රමාදය. නමුත් බුදු පියාණන් වහන්සේ අපට උගන්වා වදාළ අප්‍රමාදය ඊට වඩා දූරදර්ශී ගැඹුරු අර්ථයක් ඇති එකක්. තනිකර ප්‍රමාදයක්ම වන මේ සංසාර ගමන කෙටි කර ගැනීමට එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමට කළ යුතු දේ ජීවිත පරිත්‍යාගයෙන් හරි කල්නොදමා කිරීමයි ධර්මානුකූල අප්‍රමාදය. අන්නේ අප්‍රමාදය ගැන වර්ණනා කෙරෙන ගාථා කීපයක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන්ට යෙදුනේ කොසඹෑනුවර උදේනි රජුරුවන්ගේ සාමාවතී නමැති බිසවගේ ආදර්ශවන්ත ගුණවන්ත ජීවිතය ආරමුණු කරගෙනයි. බුදු පියාණන් වහන්සේ කොසඹෑනුවරට වැඩම කළ අවස්ථාවේදී මේ සාමාවතී දේවියගේ දාසියක් වන කුජුත්තරා නැමැති උපාසිකාව බුදු පියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා බණ අහලා ඇවිල්ලා මහලා සෝවාන් වෙලා ඇවිල්ලා සාමාවතී ඇතුළු 500ක් ඒ පරිවාර ස්ත්‍රීන්ට පරිවාර පිරිසට ඒ ධර්මය දේශනා කළා නියම ධර්ම දේශක විලාසයෙන් ඒක අහලා ඒ පිරිස සෝවාන් වුණා සාමාවතී දේවිය කොයිතරම් කෘතඥතාපූර්වක අදහස් ඇති කෙනෙක්ද කියතොත් අර කුජුතරා දාසිය දාසි භවෙන් නිදහස් කළා. Tamanට මේ ලෝකෝත්තර තත්ත්වයක් ලබා දෙන්න උපකාර වූ නිසා දාසි තත්ත්වයෙන් නිදහස් කළා. මෞත් තනතුරේ ආචාර්ය තනතුරේ තබා ගත්තා එදා ඉඳලා. ඒ වගේම මේ කුජ්ජුත්තරා උපාසිකාව මේ කුජ්ජුත්තරා කියලා කියන්නේ ඇත්ත වශයෙන් නම උත්තරා කුජ්ජා කියලා කියන්නේ කුදුයි. ඒ තැනැත්තිය කුදුයි. කුදු නිසා කුජ්ජුත්තරා නමින් හැඳින්වෙනවා. ඉතින් මේ උත්තරා උපාසිකාව නිතිපතා බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඇවිල්ලා අර විදියට සාමාවතිය ඇතුළු පිරිසට බණ කියනවා. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් කීමෙන් මේ තැනැත්තිය බොහොම දක්ෂ බහුශෘත ධර්මකතික තැනැත්තියක් වුණා. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මගේ බහුශෘත ධර්මදර ශ්‍රාවිකාවන් අතර කුජුතරාව අග්‍රයි කියලා බුදු පියාණන් වහන්සේ අග්‍ර තනතුරු පවා දී වදාලා. ඒ වගේම මේ සාමාවතී බිසවත් පුදුමාන්දමේ ශ්‍රද්ධාවකින් නිතුන් රුවන් කෙරෙහි ලැබිව ජීවිතය ගත කළා පමණක් නොවේ මෛත්‍රී භාවනාව පිළිබඳ විශේෂයෙන්ම හිත මෛත්‍රී භාවනා වංශයෙන් දිනුවටපත් වුණා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ සාමාවති විසව පිළිබඳවත් අර විදියෙම ප්‍රකාශනයක් කළා. මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතර මෛත්‍රී විහරණයෙන් සිටින ශ්‍රාවිකා උපාසිකාවන් අතර සාමාවති අග්‍රයි කියලා. මේ සාමාවති දේවියගේ මෛත්‍රී ශක්තිය ප්‍රකට වුණේ උදේනි රජුරුවන්ගේම තවත් බිසවක් වන මාගන්ධිය බිසවගේ වෛරී එහෙම නැත්නම් ඊර්ෂ්‍යා සහගත වෛරී ප්‍රතිපත්තිය නිසායි. මේ මාගන්තිය බිසව බුදු පියාණන් වහන්සේ එක්ක ලොකු වෛරයක් ඇති කරගත්තා තමන්ගේ රූපයට එක්තරා අවස්ථාවක නිග්‍රහ කළ නිසා. මාගන්තිය බිසවගේ මව්පියෝ එක් අවස්ථාවක බුදු පියාණන් ඇය ඊ타මත්ම රෝප සම්පන්න කෙනෙක් නිසා රජවරුන් පවා විවාහ කරගන්න බලාපොරොත්තු වෙන තරම් රූප සම්පන්න කෙනෙක් නිසා මව්පිය බුදු පියාණන් වහන්සේට විවාහ කර දෙන්න එක දිනාවා. අන්නේ බඳු අවහදී අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර මව්පියන්ගේ රහත් වීමේ ශක්තිය ගැන හිතලා අර රූපයට නිග්‍රහ කළා. ඒක නිසා වෛරය බැඳගත්තා. ඉතින් එදා ඉඳලා තියෙන වෛරය පිරිමහා ගන්න බුදු පියාණන් වහන්සේගෙන් පලි ගන්න බැරි නිසා මෙන්න මේ සාමාවතී දේවියගේ බුදු පියාණන් වහන්සේගේ ඊටාම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවිකාවක් වන සාමාවතී දේවිය යෙන් පලි ගන්න ඊළඟට සූදානම් වුණා. ඒකට ඒක සඳහා අර උදේනි රජුරුවා මේ එතකොට උදේනි රජුරුවන්ගේ එක බිසවක් තමයි සාමාවතිය මේ අනිත් බිසව මාගන්ධිය. සාමාන්‍යයෙන් එහෙම ඉන්නකොට ඊර්ෂාවකුත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඇති ඒ වෛරය නිසා රජතුමා සාමාවතී දේවියක කලකිරුවන්න නොයෙකුත් විදිහේ කූට උපක්‍රම යෙදුවා. එක් අවස්ථාවක මේ උදේනි රජුරෝ ඒ සාමාවතී බිසවගේ මාලිගාවේ දින කිහිපයක් ගත කරන්න යන සූදානම් වෙනකොට මේ රජුවන්ට තිබුණ හස්තිකාන්ත වීණාව කියලා අතුන් ගෙන්නවන්න පුළුවන් විදිහේ පුදුම විදිහේ ශක්තියක් ඇති වීණාවක්. ඒ යන යන තැන රජුරෝ ඒක අරගෙන යනවා. මාගන්ධිය බිසව කළේ මොකද්ද? අර ඒ වීණා විසිදුරකින් දල ගැලවපු ණයෙක් ඇතුල් කරන්න සැලැස්සුවා. මේ හැම වැඩේටම උපකාර කළේ මාගන්ධිය බිසවගේ බාප්පා සුළුපියා වන මාගන්ධිය නැමැති බමුණයි. ඒ බමුණාගේ උපකාරය ලබාගෙන මේ විදිහට කූටෝපක්‍රමයක් කළා. අර වීණාවට වීණාව ඇතුළට දල ගැලවූ ණයෙක් ඇතුල් කළා. රජතුමා සාමාවතියගේ මාලිගාවට ගියාට පස්සේ ඒ ණයා එළියට එන්න සැලැස්සලා එයින් රජතුමා කෝප කෙරෙව්වා සාමාවතිය පිළිබඳව. කොයිතරම් කෝප වුණාද කියතොත් රජතුමා 20 ඊයක් අරගෙන අර සාමාවතිය ඇතුළු 500ක් පිරිස පෙළගස්වලා විදින්න සූදානම් වුණා. අන්නේ අවස්ථාවේදී සාමාවතී දේවිය ඒ තමන්ගේ පිරිසට කියනවා අපට මෛත්‍රිය ඇරෙන්න මේ වෙලාවේ වෙන පිහිටක් නැහැ. රජතුමාටත් මාගන්දිය බිසවටත් තම තමාටත් සමසමව මෛත්‍රී කරන්න කියලා පිරිසට අවවාද කළා. ඉතින් රජතුමා අර ඊතලයේ විදින්න සූදානම් වෙනවත් එක්කම ඊතලයේ ඒ පැත්තට යනවා වෙනුවට හැරිණු ආපහු හැරිලා රජතුමාගේ පපුවට එල්ල වුණා. රජතුමා එයින් බොහොම සංවේගයටපත් වෙලා එහෙම සාමාවතීගේ පාළඟ වැටිලා සමාවිල්ලලා සංවේගයටපත් වෙලා එහෙම සමාවිල්ලනකොට සාමාවතී දේවිය ඒ අවස්ථාවෙම දාගත්ත බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන්න රජතුමාට ඊළඟට රජතුමාට කිව්වා බුදු පියාණන් වහන්සේගේ සරණ යන්න කියලා ඊට පස්සේ රජතුමාගේම උපකාරයෙන් සාමාවතී බිසව නිතිපතා සංඝෝපස්ථාන දානමාන කටයුතු වලට ඉඩ සලසා ගත්තා. මේ අපි දිග කතාවක් කෙටිනුයි කියන්නේ කථාන්තර රාශියක් සම්බන්ධ ප්‍රවෘත්තියක් මෙතන තිබෙන්නේ. එතකොට මේ මේ විදිහට තව තවත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි උපස්ථාන ආදී කටයුතු වල යෙදෙනකොට මාගන්ධිය බිසව තවත් බරපතල කූටෝපක්‍රමයක් ඊළඟට යෙදුවා. මේ සාමාවතියකින් පරිගන්න. එහෙම නැත්නම් සාමාවතියට අනුතුරු කරන්න. රජතුමා උයන් කෙලියට යන්න සූදානම් වෙන අවස්ථාවේ කළේ මොකද්ද? අර තමන්ගේ බාප්පාවන මාගන්ධිය බමුණට කිව්වා ඒ නැති අතරේ සාමාවතී බිසවගේ ප්‍රාසාදයට ගිහිල්ලා රෙදි ගබඩා තෙල් ගබඩා ඇරලා ඒ රෙදි තෙල් වලින් පොඟවලා ප්‍රාසාදයේ කණුවල එහෙම උතලා ගිනි තියන්නේ කියලා. ඉතින් මේක රජතුමා නැති අතරේ ඒ උයනට ගිය අතරේ අර මාගන්ධිය බමුණා ගිහිල්ලා ඒ කියාපු විදියට මාලිගේ ගිනි තියන්න සූදානම් වෙනකොට සාමාවතී දැනගත්තා. ඒ කට්ටිය දැනගත්තා මේ කරන්න යන මොකද්ද කියලා. ඊළඟට මේ කලේ මොකද්ද අර පිරිසම ඒ ඇතුළට දාලා දොරවල් වැහුවා. දොරවල් වහලා තමයි ගිනි තියන්න පටන් ගත්තේ. ඒ අවස්ථාවේ සාමාවතී බිසව පිරිසට කියනවා දැන් ඉතින් මේ මෙන්න ඒ කියන්නේ ධර්ම දේශනාවක් වගේ කියනවා මේ දීර්ඝ සංසාරයේ අපි ගෙවල් එක්කම මේ විදිහට දැවිලා මිය ගිය අවස්ථාවල් කොයිතරම්ද කියලා බුදුරජාණන් වහන්සේටවත් කියන්න බැරුව ඇති. ඒක නිසා අප්‍රමාදී වන්න කියලා අපමත්තා හෝත අප්‍රමාදී වන්න කියලා එක්තරා ගැඹුරු ඉල්ලීමක් ගැඹුරු ධර්ම උපදේශක් අර පිරිසට දුන්නා. ඉතින් මේ විදිහට ශ්‍රාසාදිය ගිනි ගත්තා. ගිනි ගන්න අතරේ මේ පිරිස කලේ මොකක්ද? අර ඒ දැවෙන අවස්ථාවේදී ඒකට කියන වේදනා පරිග්‍රහ කර්මස්ථානය කියලා බොහොම බැරෑරුම් කර්මස්ථානය භාවනා කමටහනක් එක. ඒ ශරීරයට එන වේදනාවම අරමුණු කරගෙන විදර්ශනා වඩනවා. අන්න ඒ විදිහට අර පිරිසම. එතකොට අර පිරිස කලින් සෝවාන් වෙලා හිටියේ. ප්‍රාසාදය ඉනි අරගෙන දැවෙන අතරේ අර පිරිස ඒ ශරීරයේ ඇති දැවෙන වේදනාව අරමුණු කරගෙන විදර්ශනා වඩලා ඉහළ මාර්ගඵල ලැබුවා කියනවා. සකදාගාමි අනාගාමි කියන ඒ தত্ত্ব පවා ලැබුවා. බොහෝ දෙනෙක්. ඉතින් ඒ ඊළඟට සඳහන් වෙන්නේ ඊළඟ ප්‍රවෘත්තිය සංඝයා වහන්සේලා පින්ඩපාතේ වැඩි අවස්ථාවේ මේ කාරණේ දැකලා එහෙම නැත්නම් අහන්න ලැබිලා අවිලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ රජතුමා උයන් කෙලියට ගිය අතරේ ඒ අන්තක්පුරයට ගිනි අරගෙන මෙන්න මේ විදිහට සාමාවතී ඇතුළු විශාල පිරිසක් 500ක් දෙනා මරණයටපත් වුණා. ඒ අය කොහෙද උපන්නේ කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ඒ උපාසිකාවන් බොහෝ දෙනෙක් අර කියාපු සෝවාන් සකදාගාමි අනාගාමි ආදී උසස් මාර්ග ඵලවලටත්පත් වුණාය. ඒ අය අප්‍රමාදීව මේ කටයුතු කරගත්තයි ඊළඟට ඒ හැම දිනෙකම නිෂ්ඵල නොවන මරණයකටපත් උනායි. අනිෂ්ඵල. ඒ කියන්නේ නිෂ්ඵල නොවන මරණයකටපත් උනායි කියලා ප්‍රකාශ කළා. ඒ තුලින් යම්කිසි ගැඹුරු අදහසක් දෙන ගාථා ධර්මිකුත් ඒ අවස්ථාවේ වදාලා මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති උපති සම්බන්ධිනෝ බාලෝ තමසා පරිවාරිතෝ සසතෝ විය කායති පස්සතෝ නත්ති කිංචන ලෝකේ ශූන්‍යත්වය හිස් බව ප්‍රකාශ කරන විදිහේ ගැඹුරු උදාන ගාථාවක් එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෝහයට බැඳුණු මෝහයෙන් බැඳුණු පුද්ගලයාට ලෝකයේ ඇත්ත දෙයක් සත්‍ය දෙයක් හැටියට පෙනෙනවය මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති උපති සම්බන්ධිනෝ බාලෝ තමසා පරිවාරිතෝ මේ පංචස්කන්ධ නැමැති උපදීන් අල්ලගෙන ඉන්න මෝඩයා අන්ධකාරයෙන් වැහිලායි සිටින්නේ. සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචනං ලෝකේ සදාකාලික වගේ සාමාන්‍යයෙන් පෙනෙන අය නමුත් ඇත්ත වශයෙන් ගැඹුරු දර්ශනය ඇති තැනත්තාට මෙහි ඇති දෙයක් නැත කිසිවක් නැත මේකේ ශූන්‍යත්වයක් කියන එක බුදු පියාණන් වහන්සේ ඒ සිද්ධිය ආශ්‍රයෙන් ප්‍රකාශ කළ අපිට ඉතින් හිතා ගන්න පුළුවන් අර අර විදිය විශාල පිරිසක් සාමාවතිය ඇතුළු විශාල පිරිසක් හිටිය මහා මාලිගාවක් එක සුළු වේලාවකින් ඔක්කොම දැවිලා ඒ පිරිසත් එක්කම විනාශ වුණා ඉතින් ලෝකේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය හැම එකක්ම ප්‍රකාශ වෙන ගාථාවක් ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා. එතනින් කථාන්තරය ඉවර නෑ. ඊළඟට තියෙන්නේ අර රජතුමා ඉතින් කොහොම හරි මේ රාසාදිය ගිනි ගන්නවා කියලා අහන්න ලැබිලා ඉක්මනට ඉක්මනට ආවා. නමුත් ඒ එනකොට අරව දැවිලා ඉවරයි. ඉතින් කොහොම කොහම හරි ප්‍රාසාදයක් නිවල ඉවරලා ඊනාට බොහොම ශෝකයටපත් වෙලා කල්පනා කරනවා මේක කවුද කරන්නේ නැත්තේ කියලා ඊළඟට මේක දැනගන්න හිතාගත්තා මේ සමහර විට මාගන්දීම තමයි මේක කරන්නේ නැත්තේ කියලා. නමුත් මේක උපායකින් අල්ල ගන්න ඕන කියලා රජතුමා මොකද කළේ? අමාත්‍යවරුන් රැස් කළා අමාත්‍ය පිරිස මැද කියනවා මම මෙතෙක් කල බොහොම මේ නිතරම හිත පීඩාවෙන් ඇතුවේ හිටියේ මේ තැනැත්ති මට කොයි වෙලාවෙ වින කරනවද කියලා දැන් නම් මට සැනසille නිදා ගන්නවත් ලැබුණා කියලා රජුරෝ මේ සතුට ප්‍රකාශ කරන වගේ මේ සාමාවතියගේ මරණයෙන් ඒ පිරිසගේ මරණය නිසා සතුට ප්‍රකාශ කරන වගේ රජතුමා එහෙම කිව්වහම මාගන්ධිය බිසවත් ළඟ ඉන්නවා ඒ අතරේ අමාත්‍යවරු අහනවා කවුද රජතුමනි මේ මේ විදි මේ වැඩේ කරන්නේ නැත්තේ කවුද ඉතින් මට ඉතින් බොහොම ස්නේහයක් ඇති බොහොම හිතවත් කෙනෙක් වෙන්න ඕන මේක කරේ. ඔන්න එතකොට මාගන්දිය කියනවා රජතුමනි මම තමයි මේක කරේ මගේ අපේ බාප්පලාවා කියලා. ඔන්න එළිය වුණා රහස. ඉතින් රජතුමාත් ඒ වෙලාවෙත් නැගෙව්වේ නෑ. ඊනාට කිව්වා ආ එහෙනම් මම බොහොම සතුටුයි. මට ඔබ විතර ඇල්ම ඇති කෙනෙක් නෑ. නෑයන් එහෙම එකතු කරන්න මම වරයක් දෙනවා කියලා. ඉතින් ඔන්න පණිවිඩය ඇරියා මාගන්දිය තමන්ගේ නෑයින්ට ඉක්මනට ඉක්මනට එන රජතුමා මා කෙරෙහි පැහැදිලා ඉන්නේ වරයක් දෙන්න කතා කරනවා කියලා. පළමුවෙන් පළමුවෙන් ආපු නෑයන්ට රජතුමා විශේෂ පරිත්‍යාග හිමත් දුන්නා. තුටුපඬුරු හිම දුන්නා. ඉතින් තව තවත් නොනෑයන් පවා අල්ලස් දීලා අපිත් මාගන්දිය බිසවගේ නෑයෝයි කියලා තවත් ආවා. ඔන්නේ ආපු අවස්ථාවේ රජතුමා අර මුළු පිරිසම අල්ලලා රජ මිදුලේ ඒ වලවල් හාරවල ඒ ඉඟටිය පමණ තක්වා වලවල් වල දමලා උඩින් පිදුරු දමලා ඊළඟට ගිනි තිව්වා. ගිනි තියලා යන්තම් දැවෙන අවස්ථාවේ නඟුල් වලින් ඒ මුළු පිරිසගේම ශරීර කුඩු කුඩු කරලා කෑලි කෑලි කරලා ඒ මරණයටපත් කළා ඊළාට මාගන්ධිය බිසවට ඊටත් වඩා දරුණු අන්දමින් වදයක් දුන්නා කියලා සඳහන් වෙනවා ඒ තනතියගේ ශරීරයේ කැබලි කපලා තෙල් උදුනක දමලා ඒවා බුලුස්සලා ඇයටම කවන්න සැලැස්සුවා කියලා. ඉතින් ওই විදිහට භයානක අන්දමින් ඒ රජතුමා එයාට දඬුවම් කළා. මේ සිද්ධිය යන අතරේ සංඝයා වහන්සේලා අතරත් ඉතින් රාවේ යනවා. මේ තරම් මේ ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට සාමාවති කියන උපාසිකාවට මේ සිදුණු මරණය ඊටාත්ම නුසුදුසු එකක්. කියලා ඒ සංඝයා වහන්සේලා ධර්ම සභාවෙදි කතා වුණා. බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ එතනට වැඩම කළා අපි මද්ද මහණෙනි මේ කතා කරන්න කියලා ඇහුවාම ওই කතන්දරේ කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනෝ මහණෙනි මේ ජීවිතයේ ගත කළ ආකාරයට සාමාවතී බිසවගේ ඇතුළු පිරිසගේ මරණය නුසුදුසු එකක් හැටියට පෙනෙතත් අතීතයේ කළ කර්මය හැටියට නම් හරියටම ගැලපෙනවයි කියලා. ඊළඟට සංඝයා වහන්සේලා ඇහුවා මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ තැනැත්තිය ඒ අතීතයේ කළ කර්මය. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ අතීත කතාව ප්‍රකාශ කරනවා. මේ කියන්නේ මේ බුද්ධාන්තරයේම බුදුවරුන් උපදින්න කලින් පසේ බුදුවරුන් සිටින කාලය පිළිබඳ ප්‍රවෘත්තියක් බරණැසයේ බ්‍රහ්මදත්ත රජු රජ කරන කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා අට නමක් රජතුමාගේ මාලිගයට නිතිපතා දන් වළඳන්න වැඩම කරනවායි. එයින් හත් නමක් දානේ වළඳලා ඉවරලා නැවත හිමාලයට 이르තියෙන් වඩිනවා. එක නමක් ඒ අසල ගඟක් ළඟ තනකොළ පඳුරක තනකොළ පඳුරක තනකොළ වැන්නු තැනක භාවනා ධානයට සම්වැදිලා ඉන්නවා. ඒ එතකොට මේ පසේබුදු රජාණන් වහන්සේලාට උපස්ථාන කරන්නේ 500ක් ස්ත්‍රීන්. මේ රජතුමාගේ අන්තපුර ස්ත්‍රීන්. ඉතින් එක දවසක් අද්දා රජතුමා අර පසේබුදු රජාණන් වහන්සේලා වැඩියට පස්සේ ඒ ස්ත්‍රීනුත් එක්ක ජල ක්‍රීඩා කරන්න රජතුමා ගියා. මුළු දවසෙම වගේ ජල ක්‍රීඩා කරලා මේ ස්ත්‍රීන්ට හවස් වෙනකොට බොහොම හීතලයි. ඊළඟට මේ අය කල්පනා කර අපි ගිනි තපින්න ඕන කියලා. එහෙ මෙහෙ බලලා මේ තනකොළ පඳුර දැකලා එතෙන්ට ගිනි තිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ එතන ඉන්න බව දුටුවේ නෑ. එහෙම ගිනි තියලා තනකොළ දැවෙනකොට ඔන්න දැක්කා මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බය වුණා ඊළඟට දැන් මේ රජතුමාගේ පසේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ඉන්නේ. අපොයි මේ දැන් අපට ඊළඟට අපි මරණයටපත් කරයි කියලා. දැන් ඉතින් එහෙම් පිටින්ම දාවමු කියලා තව තවත් දර එකතු කළා. දර ගොඩ ගහලා අර පසේ බුදුරජාණන් වහන්සේට ගිනි තිව්වා. නමුත් ඒ පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියේ අර චේතනාව අරගොල්ලෝ අකුසලයේ කරගත්තා. ඇත්ත වශයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේ දැවුන්නේ හත් දවසකට පස්සේ සමාධියෙන් නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේ නිර්පද්‍රුතව වැඩම කළා. නමුත් අර අය බරපතල කර්මයක් එයින් ඇති කරගත්තා. ඉතින් ඔන්න ඔය කර්මය නිසාය මේ සාමාවතිය කියන්නේ ඔන්න ඔය සාමාවතිය ඇතුළු පිරිසයි ඔය අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේ දැවීමේ චේතනාවෙන් අර විදියට ගිනි ගොඩක් ගැහුවා. හිතෙන් දවලා ඉවරයි එතකොට. ඒ කර්මයයි මේ දැන් නින්දේ ඒක පමණක් නෙවෙයි ඒ කර්මය නිසා අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැසිලා මේ වගේම ආත්ම භාව 100ක මේ පිරිස ගෙවල් දැවෙන අතරේ තමනුත් දැවිලා මරණයටපත් උනායි මේ අන්තිම වාරයේ මේ විදියට සිද්ධ වුණේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලා තවත් කාරණා හෙලි කරගන්න ඔය දැන් මේ කාලේ කරන්න වගේ තවත් කාරණයක් ඇහුවා අර කුජුතරා උපාසිකාව පිළිබඳව. මේ කුජුතරා උපාසිකාව කුදු වෙලා උපන්නේ මොකද කියලා. ඒ වෙනකොට ඉතින් ශාසනයේ අර බුදු පියාණන් වහන්සේ ඒත දග්‍රස්ථානයේ අග්‍රස්ථානයේ ලැබු නිසා වැදගත් ශ්‍රාවිකාවක් නිසා කල්පනා කරන්නේ නැති මේ විදිහේ පින්වන්ත කෙනෙක් මොකද මේ කුදු වෙලා උපන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් කුදු උනේ මොකද? ඊළඟට අනිත් ප්‍රශ්නය මේ මහා ප්‍රඥාවක් ඇති තැනැත්තියෙක් උනේ මොන පිනක් නිසාද? ඊළඟට සෝවාන් වුනේ කවර පිනක් නිසාද? ඊළඟට 16ක් මේ අනුන්ගේ මෙහිකාරී මෙහිකාරී තත්වයකටපත් උනේ මොන කර්මයක් නිසාද කියලා ඒ කාරණයක් සංඝයා වහන්සේලා විමසු බව සඳහන් වෙනවා. ඊට අදාළ කථාන්තර ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. පළමුවෙන්ම අර කුදු වීම පිළිබඳව ඒත් අර අර සිද්ධි හා සම්බන්ධයි අර කියාපු පසේ බුදුරජාණන් වහන්සේ අර කියන්නේ අර තනකොළ පඳුර ළඟ සමාධියට වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේ කුදු ශරීරයක් ඇති කෙනෙක්. ඉතින් මේක නිසා අර අර ස්ත්‍රීන් අන්තක්පුර ස්ත්‍රීන් 500ගෙන් එක්කෙනෙක් මේ කියන්නේ මේ කුජුත්තරාව පිළිබඳවයි ඒ තැනැත්තිය මේ අපේ පසේ බුදුරජාණන් වහන්සේ මෙහෙම යවිදින්න කියලා ස්ත්‍රීන්ට නියමිත ඒ පොරෝණාවක් ඇඳගෙන රත්රන් භාජනයක් අතින් අරගෙන ඒ අර දැන් මේ කාලෙත් ඔය සමහරු පොඩි ළමයි එහෙමත් ඔය ඇද කරන්නේ අන්න ඒ වගේ ඇද කළා විහිළුවට විහිළුවක් කළා පොඩි අපි පසේ බුදුරජාණන් වහන්සේ ඇවිදින්නේ මෙහෙමයි කියලා අන්න ඒ කර්මය නිසා ඇය කුදු වුණා කියලා බුදු පියාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා ඊළඟට ප්‍රඥාවන්ත වුණේ මොකද කියන එක. ඒකත් ඒ මේ කාලයට මහා සම්බන්ධ කරලා කියනවා. අර පසේ බුදුරජාණන් වහන්සේලා පළමුවෙනි වරට රජමාලිගාවට වැඩි අවස්ථාවේදී පළමුවෙන්ම උන්වහන්සේලාගේ පාත්‍ර අතට අරගෙන මේ පිරිස මේ 500ක් තියෙන මේ පිරිස උණු කිරිබත් පිළිගැන්නුවා. එතකොට ඒ කිරිබත් උණු නිසා පාත්‍රය අතින් අතට මාරු කළා මේ පසේ බුදුරජාණන් වහන්සේලා. මේක දැකලා මෙන්න මේ කියාපු ස්ත්‍රියම නුවණින් කල්පනා කළා තමා ළඟ තිබුණු ඇද්දත් වලින් නිම වුණු වලලු වගයක් වලලු අටක් දුන්නා මේවා උඩ තියලා පාත්‍රය පිළිගන්න කියලා. ඒ පස්සේ බුදුරජාන් වහන්සේලාත් ඒ විදිහට ඒයින් අර තමන්ගෙන් වුණු පීඩාව සංසිඳවාගෙන පස්සේ වලලු ආපහු දෙන්න හැදුවා. ඇය කිව්වා නෑ නෑ මේක සායන්හන්සලාටම පරිත්‍යාග කළා කියලා. එතකොට මෙන්න මේ සුළු වත පිළිවෙත නිසා ඒක නුවණින් කල්පනා කරලා කරපු දෙයක් නිසා එය මහා ප්‍රඥා තත්වයටපත් වුණා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට සෝවාන් වුණට හේතුව දක්වන්නේ අර කියාපු අර අර විදිය අකුසලයක් සිද්ධ වුණ නමුත් අර පිරිස පසේ බුදුරජාණන් වහන්සේලාට කළ උපස්ථානියම හේතු උනායි මාර්ගඵල අවබෝධයට. අවසාන වශයෙන් අර 16ක් වීම පිළිබඳව ඒක මේ මේ කාලය නෙවෙයි එතන දක්වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ කුජුත්තරාව එක්තරා සිටු දියණියක් වා හිටියා. ඒ අවස්ථාවේ එතනැත්තිය දකින්ට හැන්දෑවේ ආවා රහත් මිහිණින් වහන්සේ කෙනෙක්. එතකොට මේ තැනැත්තිය ඇඟේ හැඩ වැඩ දානවා ආභරණ එහෙම මේ හැඩ වැඩ දානවා ළඟ හිටියේ නෑ මිහි කාරියක් ඈතින් තිබුණු ආභරණ පෙට්ටියක් ළඟට ගන්න ඕන වෙලා මේ රහත් මින් වහන්සේට කිව්වා ආර්යාවෙනි මට අන්න අර කරගෙන දෙන්න වඳිමි මෙන්න මේක අරගෙන දෙන්න කියලා ටිකක් ගෞරව සම්ප්‍රයුක්තව තමයි කිව්වේ ඒක අර මිහි කාර වැඩක් වගේ පැවරුවේ මේ රහත් මින් වහන්සේත් කල්පනා කළා දැන් මම මේක කිව්ව හැටියට නොකරොත් මේ තැනැත්තිය මා කෙරෙහි තරහ ඇති කරගෙන නිරේ උපදිනවා මේක කළොත් මෑය 16ක් වෙනවා. මේ නිරේ උපදිනවට වැඩිය 16ක් වීම හොඳයි කියලා ඒ කියාපු විදිහටම එක ගෙනල්ලා දුන්නා. අන්න ඒ විදිහට ඒ ලෝතුරු තත්ත්ව ලබාගත්තු ඒ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ ඒ විදිහ වැඩ ගැනීම නිසා අර විදිහේ தත්ත්වයටපත් වුණා කියලා ඒකත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ තුලින් අපිට හිතා ගන්න පුළුවන් කර්ම විපාක එහෙම. ඉතින් ඔය ඊට අමතරව ඊළඟට කියවෙනවා නැවතත් අර ධර්ම සභාවේ සංඝයා වහන්සේලා අතර මේ සිද්ධිය පිළිබඳව තාමත් රාව ප්‍රතිරාව යන බවයි පෙනෙන්නේ කියනවා අනේ මේ මේ මේ සම්පූර්ණ සිද්ධිය පිළිබඳව සාමාවති දේවිය ඇතුළු මේ විශාල පිරිසක් මේ විදිහට ගින්නෙන් දැවිලා නැති වුණයි මාගන්ධිය දේවියගේ ඥාතීන් පිරිස අර විදිහට රජතුමාගේ ඒ දඬුවම් නිසා මරණයටපත් උණයි මාගන්ධිය දේවියත් ඊටාම භයානක අන්දමින් ඒ පීඩාවලටපත් උණයි මේ ලෝකේ කවුද ජීවත් වෙන්නේ කවුද මරණයටපත් වෙන්නේ කියලා එක්තරා විදිහක ඒ අය තුළ ඒ සංඝයා වහන්සේලා අතර සංවාදයක් ඇති වුණා අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා කවරනම් කතාවකින් යෙදලා ඉන්නවාද කියලා අහුවා මේ විප්‍රවෘත්තිය කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි ලෝකයේ ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ අප්‍රමාදී අයයි මරුණත් ජීවත් වුණත් ජීවත්ව සිටියත් ජීවත්ව සිටින හැටියට සැලකිය යුත්තේ අප්‍රමාදී වෙන්න අය. ප්‍රමාද වෙන්න අය ජීවත්ව හිටියත් මලා වගේ කියන ඒ අදහසගෙන දෙන ඔන්න ඊළඟට ඒ අදහසගෙන දෙන ගාතහ තමයි වදාලේ ඒ අපි අර මුලින් මාතෘකා හැටියට තබාගත්තු ගාථා තුනයි බුදු පියාණන් වහන්සේ ඊළඟට වදාලේ. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමියන්ති යේ පමත්තා යථා මතා අපමාදෝ අමත පදං අප්‍රමාදය අමෘතත්වය කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා අමෘත මහා නිර්වාණය කියලා කියන්නේ නිර්වාණයට නමක් නිර්වාණයට අමෘතත්වය කියලා කියන්නේ නිවන් ලැබුවට පස්සේ තවත් උපදින්නේ නැහැ. උපදින්නේ නැති වෙනකොට ජරාවක් මරණයක් නැහැ. ඉතින් ඒකයි අමෘත මහා නිර්වාණය කියලා කියන්නේ. අමෘත ඒකොට අප්‍රමාදය තමයි නිවනට මඟ. අපමාදෝ අමත පදං. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය මරණයට මඟයි. අපමත්තා නමියන්ති අප්‍රමාද වූෝ නොමෙරෙත්. යේ පමත්තා යථාමතා ප්‍රමාද වූවෝ හරියට මලාක් වැනිම වෙත්. ඒ කියන්නේ ජීවත් වෙ හිටියත් මැරුණා වගේ. ඒතං විශේෂතෝ ඤත්වා අපමාදම්හි පණ්ඩිතා අපමාදේ පමෝදಂತಿ අරියාණං ගෝචරේ රතා. එතකොට අප්‍රමාදය පිළිබඳ මෙන්න මේ කාරණය මේ දැන් කියාපු කාරණේ කියන්නේ අප්‍රමාදව ඉන්නවනම් ඒ අය මැරෙන්නේ නැහැ. ප්‍රමාද වූවන් මලා වගේ කියන මෙන්න මේ කාරණය එතන විශේෂ තුන්ඥාත්වා මේ විශේෂ වශයෙන් දැනගෙන මේ මේ කියන්නේ පඬිතෙන් නුවණැත්තෝ අප්‍රමාදයත් ප්‍රමාදයත් පිළිබඳ මෙන්න මේ කාරණය අප්‍රමාදය පිළිබඳ මේ කාරණය විශේෂ වශයෙන් තේරුම් අරගෙන අරියාණං ගෝචරේ අපමාදේ රතා ආර්යයන් වහන්සේලාගේ ගොදුරු බිම වැනි වූ අප්‍රමාදය පිළිබඳව නිතරම සතුටු වෙත්. ඒ කියන්නේ අරියාණං ගෝචරේ කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාගේ ගොදුරු මෙම හැටියට එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය සංඝයා වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ මේ නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනාගේම ගොදුරු බිම හැටියට දක්වනවා. ගොදුරු බිම කියලා කියන්නේ Tamanට අයිති ඉඩම. අන්න ඒ වගේ ඒ ගොදුරු බිමේ ඇලුනා වූ සතර සතිපට්ඨානය පිළිබඳව උනන්දුවක් දක්වන්නා වූ නුවණැත්තෝ අප්‍රමාද ප්‍රතිපත්තියෙහිම සතුටු වේ. ඊළඟට කියවෙන්නේ ඒක ගැඹුරු වශයෙන් කියවෙනවා ඊළඟ ගාථාව තේජායිනෝ සාතතිකා නිච්ඡං දල්ල පරක්කමා පුසන්ති ධීරා නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං මේ කියාපු මේ ආර්යයන් වහන්සේලා අප්‍රමාදය පිළිබඳව උනන්දු වෙන අය තේජායිනෝ සාතතිකා හැම කල්හිම ධාන වඩන්නා වූ ඒ ඒ නුවණැත්තෝ නිච්ඡං දල්හ පරක්කමා නිරන්තරයෙන්ම නිතරම දැඩි පරාක්‍රම ශක්තිය ඇති මේ කියන්නේ යුද්ධ කිරීම නෙවෙයි මෙතන කියන්නේ කෙලෙස් අටන. සියලු බාධක මැඩලන දැඩි පරාක්‍රම ශක්තිය ඇති මේ ප්‍රඥයෝ මේ ධීරයෝ මේ නුවණැත්තෝ පුසන්ති ධීරා නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං. නිවනටම නමක් තමයි යෝගක්ඛේම කියලා කියන්නේ. යෝග කියලා කියන්නේ මෙතන බන්ධන. කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියලා කියන මේ සංසාරයේ සත්‍යය දිගටම ගෙන යාමට උපකාර වෙන බන්ධන හතරක් තිබෙනවා. අන්නේ බන්ධන වලින් මිදීම නම් වූ යෝගක්ඛේමං අනුත්තරං උත්තරීතර විමුක්තිය නම් වූ ඒ නිවන ස්පර්ශ කරත් කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරත් අර කියාපු අර විදිහේ ප්‍රතිපත්තිය ඇති නිතර ධාන වඩන නුවණැත්තෝ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරත් කියලා අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කර වදාලා දැන් ඉතින් මෙතන ඉඳලා අපිට තියෙන්නේ දැන් මේ කථාන්තරයක් ඇහුවා මේ ගාථා කීපයක් ඇහුවා දැන් අපිට තියෙන්නේ මේක ගැන තව දුරටත් නැවතිල්ලේ මේවා තුලින් අපිට අපේ ජීවිතවලට ගත හැකි ආදර්ශ ධර්ම කාරණා පිළිබඳ තවත් ගැඹුරු දේවල් මේක තුලින් මතු කර ගන්නත් පුළුවන් වෙනවා. එතකොට පළමුවෙන්ම අපි මේ කථාන්තරයේ ආශ්‍රයෙන් හිතලා බලනකොට මේ ශාසනයේ හිටපු ඒ බුද්ධ කාලේ හිටපු ශ්‍රාවිකාවන් අතර ඊ타මත්ම ශ්‍රේෂ්ඨ නාමයක් තමයි ඔය කියාපු සාමාවතී බිසව. ඒ තැනැත්තියගේ උදාර ජීවිතයේ ප්‍රවෘත්තිය තමයි දැන් කියුනේ. අපිට ඒක වැඩිය විස්තර සහිතව නැතත් හිතා ගන්න පුළුවන් කොයිතරම් දියුණු හිතක්ද කියලා ඒ තැනැත්තිය. අර මෛත්‍රී ශක්තිය ගැන හිතලා බලනකොට දැන් ඒ Tamanට වෛර කළ මාගන්ධිය පිළිබඳව කිසිම වෛරයක් නැතුව අර විදියට සමමෙත පතුරන්න අර රජතුමා ඊතලෙන් විදින්න අවස්ථාවේ පිරිසට අවවාද කළා රජතුමාටත් මාගන්ධිය බිසවටත් තම තමාටත් සමසමව මෛත්‍රී කරන්න කියලා. ඒ තරමට දැඩි මෛත්‍රී ශක්තියක් ලැබුණා. මේ මෛත්‍රී භාවනාවේ තිබෙනවා පින්නතුනේ එක් අවස්ථාවක් ඒක ඊ타ත්ම දියුණු අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. පුද්ගල ભેදයක් නැතුව හැම කෙනෙක් පිළිබඳවම මෛත්‍රිය විසිදුවන්න පුළුවන් ඊ타ත්ම ප්‍රබල ශක්තියක්. ඒ අවස්ථාවේ ඒක ඒ ධාන ඒ ශක්තිය තුල තිබෙනවා ප්‍රාතිහාර්යයක් පෑමට පවා. අන්නේ ප්‍රාතිහාර්යයේ බලෙන් තමයි අර ඊතලය ආපසු හැරුණේ. රජතුමා තුල ඇත්ත වශයෙන් මෙතන සංවේගයක් ඇති වුණා කියලා කියනවා. මේ පණ නැති ඊතලයටත් මගේ ಗುಣ දැනගන්න ලැබුණා. මං වගේ මිනිස්සෙකුත් දන්නේ නැහැ කියලා ඒ විදිහට රජතුමා සංවේගයටපත් වෙලායි අර වැඳ වැටුනේ. ඉතින් ඒ විදිහට අපට තේරෙනවා අර මෛත්‍රී ධානය තුල කොයිතරම් ප්‍රබල ශක්තියක් තිබෙනවද කියලා. ප්‍රාතිහාර්ය පෑමට තරම්. එතකොට ඒ විදිහට විස හියක් අනිත් පැත්තට හරවන්න පුළුවන් ශක්තිය තිබුණා. නමුත් ඒක නිසාම ඇතැම් විට කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එහෙනම් මොකද අර ගිනි ගන්න වෙලාවේ බැරි වුනේ? ඇත්ත වශයෙන් ඒ මෛත්‍රී මේ පින්නතුණුත් අහලා ඇති කොතිකුත් මෛත්‍රී ආනිසංස බුදු පියාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ 11ක් දේශනා කරලා තිබෙනවා. ඉන් එකක් තමයි නාස අග්ගිවා විසංවා සත්තං වා කමතියේ මෛත්‍රී ධානය වඩාපු කෙනාට මෛත්‍රී චේතෝ විමුක්ති තියෙන තැනැත්තාට මේ தത്വයට හිත දියුණු කළ තැනැත්තාට ගින්නෙන්වත් වසවිස වලින්වත් ආයුධ වලින්වත් හිරිහැරයක් වෙන්නේ නැත කියලා. නමුත් මෙතන අර ගින්නෙන් වෙන උපද්‍රවය වළක්වා ගන්න බැරි වුණේ අර කර්මයේ බරපතලකම නිසායි. කර්ම වේගය ඊට වඩා දරුණුයි. නමුත් ඒයින් පසුබට වුන්නේ සාමාවතී දේවිය එතෙන්දී. Tamange පිරිස හැරෙව්වා විදර්ශනා පැත්තට. අන්න එතන ලොකු ගැඹුරු වටිනා අදහසක් තිබෙනවා. මේ ප්‍රාසාදය මෙහි ගිනි අරගෙන දැවෙනවා. ඒ අතරේ මේ සාමාවතිය කියන්නේ මොකද්ද? වචන දෙකකින් එතන ආවාදය දීලා තිනේ. අපමත්තා හෝත අප්‍රමාද වේව්. අන්න එතනත් කියවෙන අප්‍රමාදය. දැන් සාමාන්‍ය ලෝකයේ අප්‍රමාදය කියලා කිව්වනම් දැන් මේ විදිහ අපි හිතමු මේ කාලෙත් ওই විදිහේ දේවල් වෙනවනේ මහා ප්‍රාසාද තට්ටු ගණන් ලොකු ප්‍රාසාද හිටි ගමන් ගිනි අරගෙන මොන මොන හේතුන්ද කියන එක මේ පින්නතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ ඒ විදිහේ හිර වෙලා මහා විලාප නගමින් දුකසේ මිය යන අය ගැන කොතිකුත් අහන්න ලැබෙනවා දැන් සාමාවතී දේවිය කොහොම මොකද කළේ දැනගත්තා ආයිත් ඉතින් දොරවල් අරින්න බෑ දොරවල් ඔක්කොම වහලා මේවට අඬලා දොඩලා වැඩක් නැහැ කරන්න තියෙන දේ තමයි කරන්න අන්න අප්‍රමාදව අප්‍රමාදව කරනවා කියන්නේ එතන කලේ මොකද්ද පිටත ගින්නෙන් දැවෙද්දී ඇතුළත නිවනෙන් නිවාගත්තා. ඒකයි කරේ. පිටත ගින්නෙන් දැවුණා. දැවෙන අතරේ ඇතුළත නිවනේ නිවීමෙන් නිවාගත්තා. ඒ කියන්නේ ඵල සමාපatti. ඒ Taman ලබාගත් සෝවාන් තත්වයේදීම ඵල ශක්තියක් තිබෙනවා. ඒ ඵල සමාපත්තිය තුලින් යම්කිසි විශාල මේ කියාපු අර නියම නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒක තව දුරටත් මේ විදර්ශනා වඩලා. ඒ කියන්නේ වේදනා පරිග්‍රහ කර්මස්ථානය කියලා කිව්වේ අර දැවෙන අවස්ථාවේ ශරීරයට වෙන වේදනාවම ඒකම කමටහනක් කරගත්තා. සාමාන්‍ය ස්වභාවය සාමාන්‍ය ලෝකයා අපි කවුරුත් දන්නවා වේදනාවට බයයි. වේදනාවෙන් පලා යන්නයි උත්සාහ කරන්නේ. මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වන පුදුම ක්‍රමය මොකක්ද? මෙන්න මේ වේදනාවම කමටහනක් කරගෙන වේදනාව දිහා බලාගෙන මානසිකාර්යයොදලා යෝනිසෝ මානසිකාර්යය කියලා කියන නුවණින් මෙනෙහි කිරීම. එතෙන්ට යෙදුව අවස්ථාවේදී සමාධිසිතකින් ඒ වේදනාව තමාගේ දෙයක් හැටියට නෙවෙයි මේක දැන් බුදු පියාණන් වහන්සේ වේදනාව උපමා කරලා තියෙන වේදනාව බුබුලු උපමා. දිය බිබුලු. දැන් ඔය වතුර වැක්කිරෙන වෙලාවේ අපිට පේනවනේ ඔය වහලින් එහෙම වතුර වැක්කෙනකොට භාජනයකට හරි ඉක්මනින් වතුර බිඳුව බිබුල් හැදි හැදි එහෙම එකතු වෙවි ඊළඟට එහෙම නැති වෙලා යනවා. ලොකුවට බුබුලු හැදෙනවා. හැදිලා ඊළඟට එහෙම බිඳිලා බිඳිලා යනවා. අන්න ඒ වගේ දෙයක් මේ වේදනාව කියන එකක්. අපි එතකොට මේ වේදනාව තුලින් කැළඹෙන්නේ මොකද? මේ වේදනාව මගේ වේදනාවක් හැටියට අල්ලගන්නවා. අල්ලගෙන ඒකෙන් පලා යන්න. ඒකත් එක්ක ද්වේෂයක් ඇති කරගෙන යම්කිසි අභ්‍යන්තර සටනක් කරනවා. ඒක තුලින් අපි දැවෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ විදර්ශනාත්මක වශයෙන් අර වේදනාවම අරමුණු කරගෙන ඒ පීඩාවම අරමුණු කරගෙන ඒකම කර්මස්ථානයක් කරගෙන කමඨහනක් කරගෙන ඒකට හිත යොදනවා. ඒ තුලින් දකින්නවා අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය. අන්න ඒක ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් තමයි ඉහළ මාර්ග ඵලවලටපත් උනේ. අර කියාපු අර සාමාවතී ඇතුළු පිරිස අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අනිප්ඵලාකාල කතා. අනිෂ්ඵල මරණයකටපත් උනා කියලා. නිෂ්ඵල මරණයක් නෙවෙයි අනිෂ්ඵල මරණයක්. ඒ කියන්නේ සාර්ථක මරණයක්. ඒ අදහසම තමයි මේ ගාථාවල කියවෙන්නේ. අප්‍රමත්තා නොමී යන්ති. අප්‍රමාද වූවෝ මැරෙන්නේ නැහැ. වුවන් මැරෙන්නේ නැහැ. ප්‍රමාද වූවන් තමයි මැරෙන්නේ. එතකොට මේක අප අපගේ ජීවිතවලටත් හොඳ පාඩමක්. මේ කියන්නේ අපි මැරෙන අවස්ථාවේ කොයි කොතනද කොයි වෙලාවේද කොයි විදිහේ සිද්ධි මාලාවක් මැද්දේද කියන එක අපට කාටවත් ස්ථිරව කියන්න බෑ. අර කියාපු විදිහට ප්‍රාසාදයක් එහෙම් පිටිම ගිනි ගන්න අවස්ථාවක එළියට එන්න බැරුව ඒ විදිහ අවස්ථාවකත් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවට පිහිට වෙන්නේ මොකද්ද කියන එක ඔන්න දැන් හිතා ගන්න පුළුවන්. අන්න අර තමන් පුරුදු කර කර්මස්ථානය. දැන් සාමාවතිගේ ජීවිතය තුලින් අපට පේනවා සාමාවති බිසෝගේ ජීවිතය තුලින් අර මුල් අවස්ථාවේදී ඇය දිනු කරගත්ත මෛත්‍රී ධානය උපකාර කරගත්තා. ඒක තුලින් මේ තමන්ගේ සැනසුම ලබා ගත්තා වගේම රජතුමා පිළිබඳවත් විශාල වෙනසක් ඇති කරලා එහින් පිටින් මේක ධර්ම විජයක් කරගත්තා මේ අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී මේ සංසාර తත්වේ හරියට කල්පනා කළා අපි ඒකත් හරියට පිළිගැනීම තමයි ඒ තමන්ට මේ එතෙන්දී ඕනනම් කෙනෙකුට දැන් ඒ සිද්ධිය හැටියට ඒබඳු දෙයක් සිද්ධ වුණාම අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද මේක මේ කරන්නේ නැත්තේ හවලා තමයි කියලා ඊනට ද්වේෂයෙන් දැවි දැවි ද්වේෂයෙන් මෝහයෙන් දැවි දැවි තමයි අර ගින්නෙනුත් දැවෙන්නේ ඒ වෙනුවට සාමාවතී කලේ මොකක්ද මේක කර්ම වේගයක් හැටියට තේරුම් ගත්තා. මේ තරම් දීර්ඝ සංසාරේ අපි මේ වගේ දැවිච්ච අවස්ථා ගණන් නැතුව ඇති කියලා තමන්ගේ පිරිසට අවවාද කළා. බුද්ධ ඥාණයෙන්වත් කියන්න බැරි තරමට අපි දැවෙන්නේ නැති මේක සුළු දෙයක්. මේක සුළු දෙයක් කර යුත්තේ මෙන්න මේකයි කියලා. මේක ප්‍රතිකුත් වෙන දෙයක්. නමුත් අපි විසින් මේ අවස්ථාවේ කරන්න ඕනේ මේක විදර්ශනාවට නගලා ඉක්මනින් මේ අපි මේ භවයෙන් එළියට පැන ගැනීම. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වූ අප්‍රමාදය මොකක්ද? අර විදිහේ දැවෙන ගොඩනැගිල්ලකින් එළියට පැනීම නොවේ. ඇත්ත වශයෙන් එළියට පනින්නත් බෑ මේ අවස්ථාවේ. ඒ බැරි වුණත් සාමාන්‍ය ලෝකයා උත්සාහ කරන්නේ අන්තිම අවස්ථාවේ කවුරු හරි පිහිට වෙලා මේ දොර අරිනවා ඇති මම කොහොම හරි බේර ගන්නවා ඇති කියන අදහසින් තමයි විලාප කිය කියා අන්තිමට මරණයටපත් වෙන්නේ. ඒ වෙනුවට මේ தත්ත්වය හරියට පිළිගත්තා මේ තැනැත්තිය මේක ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ වඩා වර්ණනා කරන්නේ මෙබඳු අවස්ථාවල් වල භවයෙන් එළියට පැන ගැනීම. මේ සංසාරයේ මේ භවයෙන් එළියට පැන ගැනීමයි. ඒකයි සාමාවත් ඉබිසු ඇතුළු පිරිසි කරගත්තේ. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තිබෙනවා වෙන තැනක. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි වස්ත්‍රය හෝ හිස හෝ කෙනෙකුගේ ගිනි ගත්තාම ඒ දැනත්තා විසින් මොකද්ද කළ යුත්තේ? මොකද්ද කළ යුත්තේ? සංඝයා වහන්සේලා දෙන්නේ දැන් මේ පින්නතුන්ම දෙන පිළිතුරම තමයි. භාග්‍යතුන් වහන්සේ වස්ත්‍රයේ හෝ හිස හෝ ගිනිගත්තොත් ඒ තැනැත්තා විසින් කළ යුත්තේ ලොකු උත්සාහයක් වීරයක් සතියක් දරලා ඒ ගින්න කොහොම හරි නිවා ගන්න එකයි. බුදු පියාණන් වහන්සේ මොකද්ද වදාළේ? නෑ මහණෙනි මම කියන්නේ ඒක නෙවෙයි. ඒ බඳු අවස්ථාවේ කළ යුත්තේ ඒ තමන්ගේ ගිනිගත්තු වස්ත්‍රය ගැනවත් හිස ගැනවත් නොතකා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ අර බාහිර ගින්න නිවන එක නෙවෙයි මේ ඇතුළත ගින්න නිවා ගැනීමයි කියලා. අන්න ඒ ඒ බුද්ධ දේශනාව අනුවම සාමාවතී දේවිය ඇතුළු පිරිස අප්‍රමාදීව ක්‍රියා කර බවයි කථාන්තරයෙන් අපිට පේන්නේ. ඉතින් මෙන්න මේක ඊ타මත්ම වටිනා තම තමන්ගේ ජීවිතවලට ඇත්ත වශයෙන්ම දැන් ආපදා අවස්ථාවල් වලදී තමාට පිහිට වෙනවා කියලා නොයෙකුත් විදිහේ ඉතුරුම් තැම්පතු ඕවා ගැනයි මේ ලෝකයා හිතන්නේ. නමුත් අවසාන අන්න අර කියාපු අසරණ අවස්ථාවේදී තමාට පිහිට වෙන්නේ Taman දිනු කරගත්තු කර්මස්ථානයක්. අර විදිහේ දැඩි ද්වේෂය පැන නැගුණු අවස්ථාවල ද්වේෂය නිසා වෙන උපද්‍රව බොහෝ දුරට වළකා ගන්න පුළුවන් මෛත්‍රී ධානයෙන් මෛත්‍රී ශක්තියෙන්. ඊළඟට කර්මානුරූපව Tamanට නොවැළැක්වී කිය අවස්ථාවක් ආවොත් අන්නේ අවස්ථාවේ මේ කියාපු විදර්ශනාවෙන් භවයෙන් එළියට පැන ගැනීමේ අවස්ථාවක් හැටියට හිතලා ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒක තමයි අප්‍රමාද ප්‍රතිපත්තිය. දැන් අර ගාථා වලින් කියාපු එක එහෙන් පිටින්ම අර සාමාවතී දේවියගේ චරිතයෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒක තුලින් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ ගැඹුරු අර්ථයෙන්. ඊළඟට ඒ එක්කම දැන් මේ කථාන්තරයේ කියවුණු අනිත් සිද්ධි ආශ්‍රයෙන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් කොයිතරම් භයානක කර්ම සාගරයකද අපි මේ ජීවත් වෙන්නේ කියලා. අර බුදු ඇසට පෙනුණා. සාමාවතී දේවිය ඇතුළු පිරිසගේ මේ මරණය මාගන්ධිය නිසාම වුණා නොවේ. මාගන්ධිය උපකරණයක් පමණයි. මාගන්ධිය බිසව උපකරණයක් වුණා සාමාවතී දේවිය ඇතුළු පිරිස අතීතයේ අර වසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දවන්න ගත්තු උත්සාහය දැව්වෙත් නැහැ. දවන්න ගත්තු චේතනාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දිනොත් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාවම කර්මයයි කියමි. හිතලා චේතනාවක් ඇති කරගෙන තමයි ඊළඟට කයින් වචනෙන් සිතින් කර්ම කරන්න කියලා. අන්නේ ධර්මතාවට අනුව දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කෝ ඉතින් දැවුනේ නැහැ නේද පසේ බුදුරජාණන් වහන්සේ. දැවුනත් නැතත් අර අය හිතෙන් දවලා ඉවරයි. ඒ කර්මය නිසා තමයි අර විදිහට විපාක දුන්නේ. ඇත්ත වශයෙන්ම දැවිලා එහෙම වුණා නම් ඊටත් වැඩිය ධර්මයි. නමුත් මේ අර චේතනාවම කර්මය නිසා ඒකේ කර්ම විපාකය. ඊළඟට ඒ බරපතල කර්මය පිළිබඳව ඊළඟට අනිත් කර්මත් හොඳ හෝ කුසල් හෝ අකුසල් හෝ ඒවා මේ කර්මවල තිබෙන විපාක පක්ෂය ගැන අපි නිතර හිතිය යුතුයි. අපේ එදිනෙදා ජීවිතයේ සිදුවන සිදුවීම් හැම එකක් යටම කර්ම තිබෙනවා. කර්ම මහ පොළොව උඩ ඉන්නවා වගේ කියලා හිතා ගන්න ඕනේ. ඒ තරමට මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපි කරපු කර්ම ගොඩ උඩමයි අපි මේ ඉපදිලා තිබෙන්නේ. ඒ කර්ම ගෙවන්නමයි මේ ජීවිතේ යන්නේ. මේක කෙලවරක් කරන තුරු මේ කර්මවල බීජ ශක්තිය නැවත උපදින බීජ ශක්තිය නැති කරන තුරු අර ලෝකෝත්තර මාර්ගඵල වලින් මාර්ග ඥාන වලින් එතකන් අපිට තියෙන්නේ මෙන්න මේ කර්ම සාගරයේම පීන පීන ඉන්න එකමයි. එතකොට ඔන්න හොඳ කර්ම ගැන කියාපු එකක් අර එතනත් කුජුතරාදාසිය පිළිබඳ ප්‍රවෘත්ති වලින් කියුණා දැන් පළමුවෙන්ම ඇහුවේ ඒ තැනැත්තිය වශයෙන් අර කුදු වීම පිළිබඳව එතන අකුසල කර්මයක් දැක්ුවා. ඒකත් සුළුවේ කොට තැකිය යුතු දෙයක් සාමාන්‍ය ලෝකේ නම් බලනකොට. පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ පොඩි විහිළුවක් කළේ. මෙන්න මේ විදිහට අපේ පසේ බුදුරජාණන් වහන්සේ ඇවිදින්නේ කියලා ඒ විදිහට කුදු ගැනිලා කොරෝනාවක් පෙරෝගෙන එහෙම ඇවිද්දා. ඒ කළ අකුසලය කියන්නේ ඒ තුලින් ඇති කරගත්තු අකුසල චේතනාව නිසා අර තැනැත්තිය කුදු වුණා. මේ අපේ ශරීර ශරීරයේ ඇතිවන රෝග ශරීරයේ අංග විකලතාවන් ආදියට බොහෝ දුරට හේතු වෙනවා ඔන්න ඔය විදිහේ දේවල්. අපිට කොතිපුත් අහන්න ලැබෙනවා මේ කාලේ පවා බුද්ධ ඥාණයෙන් කියාපු දේවල් වෙන වෙන අය ඒ සුළු සුළු මට්ටමිනුත් හෙලි කරගන්නවා. නමුත් මේක සත්‍ය කාරණයක්. අපේ සිතින් වචනයෙන් කයින් කරන ඒ සුළු ක්‍රියාවක පවා කුසල් හෝ අකුසල් වල ඊ타මත්ම ඈතට යන විපාක වේගයක් තිබෙනවා විපාක වාරයක් තිබෙනවා. ඉතින් ඒක අනුව ඒකුදුණු බව ප්‍රකාශ වෙන සිද්ධිය. ඊළඟට මහා ප්‍රඥා වුණා. මහා ප්‍රඥාවක් ඇති කෙනෙක් වුණේ. ඒකත් ලොකු දෙයක් නෙවෙයි. පස්සේ බුදුරජාණන් වහන්සේලා ඒ දානේ වළඳන අතරේ පාත්‍රයේ හිමෙහි කරනවා දැකලා නමුත් අර තැනැති නුවණින් කල්පනා කළා. දැන් අපෝපස්ථාන කරන අවස්ථාවේදී වත් පිළිවෙත් කරන අවස්ථාවේදී ඔන්න මේ පින්නතුන්ට ඒක හොඳ පාඩමක්. මේක කළ යුත්තක් නිසා හෝ මහා කරදරයක් හැටියට හිතාගෙන කරනව නෙවෙයි මේක මට මගේ නුවණ පාවිච්චි කරලා මගේ කර්ම රැස් කරගන්න හොඳ අවස්ථාවක් කියලා හිතා ගන්න ඕනේ. අර තැනැත්ති 아무තුවෙන් ඉල්ලුවේ නැහැ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවා. පස්සේ බුදුරජාණන් වහන්සේලට පහසුවක් සැලසීම වශයෙන් Taman ළඟ තිබුණු ඒ වල්ලු ටික දුන්නා. ඒ පාවිච්චි කළ නුවණ නිසා ඊළඟ මහා ප්‍රඥා තැනැත්තියක් වුණා. ප්‍රඥාව ඇති තැනැත්තියක් වුණා. බහුශෘත තැනැත්තියක්, ධර්මදර තැනැත්තියක්. ඊළඟට ඒ වගේම අර සෝවාන් වීමට හේතු වුණේ ඒ පස්සේ බුදුරජාණන් වහන්සේලාට කළ උපස්ථානයේ මාර්ගඵල අවබෝධය ලබාගපු ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුන්ට කරන උපස්ථානය අප උපස්ථානයේ Tamanටත් ඒ தત્ත්වය ලබා ගන්න උපකාර වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ මේ පිනතුන් කොතිපුත් අහලා තිබෙනවා ඊළඟට අවසාන වශයෙන් අර කියාපු 16ක් වීම පිළිබඳව එතනත් බැලුවාම සුළු දෙයක් පිටු කුමාරියක් හැටියට ඉඳෙද්දී රහත් මෙහෙණින් වහන්සේ කෙනෙකුගෙන් 16කගෙන් ගන්න වැඩයක් ගත්තා ඒ ඒ ඊටාම සුළු අවස්ථාවක් සුළු දෙයක් හැටියට හිතෙන්නේ නමුත් ඒකෙත් යම්කිසි අකුසල කර්මයක් ඒක නිසා අත්ත වශයෙන් කොයිතරම් මේ සංසාරේ වාසය කිරීමම භයානක දෙයක්. දැන් මේ පින්නතුන් ඔය මහා වේගයෙන් වාහනයක් ඉදවගෙන යනවා නම් ඒ රියදුරා කොයිතරම් දක්ෂයෙක් නම් ඉතින් එච්චර බයක් නොවෙන්න පුළුවන්. නමුත් කොයි වෙලාවෙ කොතනින් සතෙක් පැනලා කොතනින් මේකක් වෙලා පොඩි එහෙම එහෙම වීමක් වෙලා යන්ත්‍රයක් එහෙම වෙලා මේක නොපිට යනවාද කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතත්. ඊටාම ශීඝ්‍රයෙන් මේ සිත ක්‍රියා කරන්නේ ඒ හිත ඊටා සුළු මට්ටමකින් හෝ නොපිට ගිය හැටිය ඊළඟට ඇති වෙන කර්ම වේගයට අපි දීර්ඝ කාලයක් මේ සංසාරේ ගෙවන්න වෙනවා. ඔන්න ඔය විදිහේ තත්ත්වය. ඒක නිසාමයි බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම ප්‍රකාශ කරන්නේ නියම අප්‍රමාදය නම් මෙන්න අර අපි මුලින් පටන් ගත්තු ඒ වාක්‍ය කීපෙමයි කියවෙන්නේ. මේ ජීවිතේ අපි සාමාන්‍ය ලෝකයා හිතන අප්‍රමාදය නම් බස් එකට දුම්රියට වෙලාවට යන්න, අනිකුත් මේ කාර්යාලයට වෙලාවට යන්න, අනිකුත් එදිනදා කටයුතු හරියට වෙලාවට කර ගැනීම කොහොම හරි කර ගැනීම සාමාන්‍ය ලෝකයාගේ අදහස හොඳින් හෝ නරකින් හෝ ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ කළ යුත්තේ ඒ වෙලාවට කරලා අපේ ජීවිත සාර්ථක කර ගැනීමයි අපි කාගෙත් බලාපොරොත්තුව ආර්ථික වශයෙන් සාර්ථක කර ගැනීමයි නමුත් ඒක තුලින් ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ වචනය අනුව නම් ප්‍රමාදයටයි වැටෙන්නේ නියම අප්‍රමාදය. එතකොට බුදු පියාණන් වහන්සේ දැක්ුවේ මෙන්න මේ කියාපු මේ භයානක සංසාරයෙන් හැකි තාක් ඉක්මනින් මිදීම. මේ භවයෙන් එළියට පැන ගැනීමයි. අන්නේ භවයෙන් එළියට පැනි ගැනීමට උපකාර වෙන දේ තමයි ඒ සාමාවතී බිසෝගේ චරිතයනුත් අපට පෙනෙන්නේ අර අතන අර වස්ත්‍රය ගිනිගත්තු අවස්ථාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාළ දේශනාවෙනුත් හෙළි වෙන්නේ ඒකයි. ඉතින් ওই විදිහට ඒ සංසාරයේ ඇති භයානකත්වය, ඒ වගේම අර මාගන්ධිය බිසවගේ ക്രൂරත්වය, ඒ ക്രൂර ස්වභාවය ඇත්ත වශයෙන්ම මේ මාගන්ධිය බිසවගේ මුල් කාලය ගැන ඒ කතන්තරයේ තියෙන්නේ ඊ타මාත්ම රූප සම්පන්න තැනැත්තියක්. මුළු දඹදිවේම ඊ타ත්ම රූප සම්පන්න නිසා හැම රජවරුම මේ තැනැත්තිය විවාහ කරගන්න බැලුවා. මව්පියනුත් කල්පනා කළා මේ බුදු පියාණන් වහන්සේ දැක්ක හැටිය මේ ලෝකේ මේ තරම් රූප සම්පන්න කෙනෙක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ළඟට එක්කගෙන ආවා විවාහ කරලා දෙන්න. ඒ තරම් රූප සම්පන්න. ඉතින් රූප සම්පත්තිය එහෙම වුණත් ಗುಣ සම්පත්තිය ඊ타ත්ම දුර්වල බවයි අපට පෙනෙන්නේ. අරක නිසා ඇතිවෙච්ච ද්වේෂසිත නිසා ඇය කොයිතරම් භයානක අකුසල් රාශියකට ඒක බැඳුනද කියතොත් අන්තිමේදී මෙලොව වශයෙන්ොත් අර විදියට බරපතල වද හිංසා ඇතුව මැරෙන්න සිද්ධ වුණා. ඔන්න ඔය තුලින් අපිට බලා ගන්න පුළුවන් මේ සමාජයේ දියුණු වෙන්නේ කවුද? පිරිහෙන්නේ කවුද? නියම ප්‍රමාදය මොකක්ද? නියම අප්‍රමාදය මොකක්ද? ලෝකයා හිතන ප්‍රමාදය කොයි විදිය දෙයක්ද කියන අන්නේ විදියට අපි කල්පනා කරන්න ඕන. මේක තුලින් අපි මේ ධර්මමය වශයෙන් ඉගෙනගත්තු කරුණු එදිනදා ජීවිතේට ප්‍රයෝජනය ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට පළමුවෙන්ම Taman යම් කිසි දැන් මේ අපි කියාපු ධර්ම මාර්ගයම තමයි ශීල සමාධි ප්‍රඥා කියන එක කෙටියෙන් සලකලා ගත්තොත් මුළු මහත් බුද්ධ ශාසනයම හඳුන්වන්නේ ශීල සමාධි ප්‍රඥා කියලා. ශීලයට අදාළ ගුණ සම්පත්තිය තමයි පළමුවෙන්ම වැදගත් වන්නේ. අර සාමාවතී දේවියගේ ඒ වටිනා නිර්හංකාර ජීවිතය, ගුරු ගෞරවය, Tamanට බණපදයෙන් උපකාර කළේ දාසිය දාස භවෙන් මිදලා ආචාර්ය තනතුරේ තබා ගත්තා. ඊනුත් අපිට පේනවා ඒ තැනැත්තියගේ ගුණ සම්පත්තිය ඊළඟට ඒ ගත කළ ජීවිතයේ අර විදිහට මෛත්‍රී විහරණය ඒ හැම එකකටම උපකාර වෙන්නේ ඇත්ත වශයෙන්ම සමාධියක් ලබා ගැනීමට උපකාර වෙන්නේ සීලයයි. Tamanටයි සීලෙන් සීලවන්ත වීමයි. හිත එක්තෙන් කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ. හිත එක්තෙන් කර ගැනීමක් බලාපොරොත්තු වෙන්න බෑ පසුතැවිලි තිබෙනවා නම්. පසුතැවිලි නැති ජීවිතයක් ගත කරන්නයි අපි මේකට පදනම් වශයෙන් අපි යම්කිසි සීලයක් සමාදන් වෙන්නේ. දැන් මේ අවස්ථාවේ ආජීවෂ්ටක සීලය සමාදන් වුණා. යම්කිසි ශීල මට්ටමක් අවශ්‍යයි. එතකොට ගිහියන් පිළිබඳව කල්පනා කළ බුදු පියාණන් වහන්සේ පංච ශීලයේ දක්වලා තිබෙන ওই වගේ ආජීවශ්‍රමක ශීලය යම්කිසි ශීලයකින් ඒ ප්‍රතිපatti තුලින් යම්කිසි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මගේ කය වචනය මේ විදිහට හික්මවා ගන්නවා කියලා. ඒක තුලින් ඇති කරගන්න ඒ කොටිම කියනවා බුදු පියාණන් ඒ ධර්මයේ සඳහන් මේ චේතනා සීලං චේතසිකං සීලං මේක මේ ශරීරය නිකන් කූඩුවක් ඉබේ ක්‍රියා කරන කූඩුවක් වගේ දෙයක් නෙවෙයි මේක හිතෙනුයි ක්‍රියා කරවන්නේ ඒක නිසා මේ ශීලය කියන එක කය වචන හික්මවා ගැනීම කියලා කිව්වට මොකද මේ හික්මවා ගැනීම කෙරෙන්නේ සිතිනුයි. ඒකට උපකාර වෙන්නේ අර අදිෂ්ඨාන ශක්තියයි. ශීලයක් අදිෂ්ඨාන කරගන්නවා. දැන් ඇතම් කෙනෙක් අහන්න පුළුවන් අපි එක සැරයක් සීල ගත්තාම මදිද කියලා. නමුත් මේ ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් කල්පනා කරලා බලනකොට කෙනෙකුට මේ සීලය තමන්ගත්තු සීලය නිතරම තමාගේ හිතේ පිටිපස්සේ හරි තියෙන්න ඕන. ඒක මතුවෙලා වෙලාවට එන්න. එහෙම නැත්නම් ඒකමයි ওই නිතිපතා අසිල් සමාදන් වෙන්න ආදී කටයුතු කරන්නයි කියලා කියන්නේ. මේක නිකන් තර්කයට අදාළ දෙයක් හැටියට හිතලා අපි එක සැරයක් ගත්තා ඒ මදයි කියලා එහෙම හිතන්න නරකයි. දිනපතා තමන් යම්කිසි ශීලයක් අදිෂ්ඨාන කරගන්න ඕන. අද දවසම මේ ගත කරන්නේ මෙන්න මේ කණු පහ අතරේ පංචශීලයේ නම් මේ කණු අට අතරේ. මීට එහාට මම යන්නේ නැහැ කියලා ඒක තුලින් ඒ අදිෂ්ඨානය තුලින් අර අවස්ථාව පැමිණියාම අකුසලයක් කරන්න ප්‍රාණඝාත සතික් මරන්න හිතුණා හොරකමක් කරන්න හිතුණා ඒ අවස්ථාවේදී අර ප්‍රඥාව ඉදිරිපත් වෙලා නුවණ ඉදිරිපත් වෙලා කියනවා මේ ඔබ අදිෂ්ඨාන කරයකට විරුද්ධ එකක්. ඒක කරන්න එපා කියලා හිත ඒක වළක්වනවා. ඒකට කියනවා සම්ප්‍රාප්ත විරති කියලා. විරති කියලා කියන්නේ වෙන්වීම. එතකොට දැන් මේ වේරමණී කියන වචනේ තිබෙන්නේ මේ වෙන්වීමේ අදහසයි. ඉතින් ඒකයි අර අපි සමහර වෙලාවට කියන්නේ මේ මේ ශික්ෂාපද කියනකොට වැඩියත් හිත යොදන්න ඕන වේරමණී කියන වචනෙට. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ පරපණ නැසීමෙන් වෙන්වීම පිළිබඳ ශික්ෂාපදය මම පිළි අරගෙන රකිමි ඒක ආරක්ෂා කරමි කියන එක. එතකොට අන්නේ විදිහට මේ විරති මේ වෙන්වීම අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. එතෙන්දි තමයි හිත මුල් තැනට එන්නේ. ඒ කියන්නේ පාප කර්මය කරන්න ඕන තරම් ඉඩ තිබෙනවා. නමුත් එතෙන්දී අර තමන් ප්‍රමාදන් වුණු සීලය ඉදිරිපත් වෙලා කියනවා මේක කරන්න එපා කියලා. අන්න එතකොට ඉන් වලකිනවා. ඒ වැලකීම තුලින් තමන්ට ලොකු ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියම පස්සේ ආවර්ජනා කළ බලනකොට සතුටක් වෙනවා. මේ විදිහේ අවස්ථාවක මේ විදිහේ භයානක අවස්ථාවක අකුසලයක් කරන්න තිබුණු එහෙම නැත්නම් ආපදාවකට අනතුරකටපත් වෙන්න තිබුණු අවස්ථාවේ මම බේරුණා නේද කියලා ඒ සැනසෙල්ලයි ඊළඟට ඒ සැනසෙල්ල පමණක් නෙවෙයි ඒ කර්මය නිසා වෙන්න තිබුණු අකුසල් රාශියක් එහෙම නැත්නම් අනාගතයේ විඳින්න තිබුණු විපාක රාශියකිනුත් මා බේරුණා කියලා. ඒකයි අර අපි සමහර අවස්ථාවල කියන්නේ දැන් අපි කෙනෙක් සතෙක් මරනකොට එහෙම නැත්නම් කෙනෙක් මරනකොට ඒ සතාට වෙන පීඩාවට දැන් සාමාන්‍ය ලෝකයා නම් හිතන්නේ සතෙකුට හිංසා කිරීම නරක නිසා ඒක කරන්න එපා කියලා. එපමණක් නොවේ එතන තිබෙන්නේ. ඒ සතාට හිංසා කිරීම වෙනුවෙන් අපේ මේ හිත දූෂ්‍ය කර ගැනීමේ විපාක අපට ගෙවන්න වෙන්නේ අන්න අර සතාට විඳින විඳින වේදනාව වගේ සිය දහස් ගුණයක් වැඩියෙන්. එතකොට ඇත්ත වශයෙන් අර දැන් කතාන්තරය ගැන ආපහු හිතලා බලනවා නම් පසේ බුදුරජාණන් වහන්සේට මුකුත්ම වුණේ නෑ අර දැවිල්ලෙන්. අර ඕන්නම් අර අලු ටික ගසලා දමලා උන්වහන්සේ අහසින් පැන නැගිලා යන්නේ නැති හිමාලයට. උන්වහන්සේට කිසිවක් වුණේ නැහැ. නමුත් අකුසලයේ හිමුවයි. අර සිත දවන්න ගත්තු සිත දර එකතු කරලා ගොඩ ගහලා ගිනි තිව්වා. අන්න ඒ වගේ අපි කල්පනා කරන්න ඕන මේ අකුසල කර්මයක් ඇති වෙන්නේ. මේවා සමහර අය අර සමාජයට විතරක් එල්ල කරලා තේරෙන. ඒක එක පැත්තක් පමණයි. මේක ඇත්ත වශයෙන් සිත දූෂ්‍ය කරගෙන වෙන නිසාමයි බුදු පියාණන් වහන්සේ මේ අකුසල කර්ම වලට හේතු හැටියට දැක්ුවේ ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒක කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් තමාගේ චිත්ත સંතානේ සමහර විට පංචක ධර්ම නිසා ආවරණය වෙන්න ඉඩ තියෙනවා. සතිය කියලා කියන සිහිය, නුවණ ඒවා යොදනවා නම් හැම අවස්ථාවකම නුවණින් කල්පනා කරලා බලනකොට Tamanට තේරුම් ගන්න පුළුවන් මේක ලෝභයක්, මේක යට තිබෙන්නේ අඩුගන්නේ ලෝභයක්, මේක යට තිබෙන්නේ ද්වේෂයක්, මේක යට තිබෙන්නේ මෝහයක් කියලාවත් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ අකුසල් වලට හේතුව අන්න ලෝභ දෝෂ මෝහ. කුසලයේ කියලා කියන්නේ කුසලයේ කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් මේ කාලේ වචන වලින් කියනවනම් නියමාකාර දක්ෂ බව හැටියට. අකුසලය කියලා කියන්නේ අදක්ෂ වීම. මේ සංසාරයේ ගත කරන මිනිස්යා විසින් අදක්ෂව ජීවත් වුණොත් ඒ මිනිස්සයා අදක්ෂව ජීවත් වුණොත් ඒකට අර කියාපු දුක් විපාක ලැබෙනවා. දක්ෂ විදියට ජීවත් වුණොත් අන්න සැප විපාක ලැබෙනවා. ඉක්මනින් නිවන් ලබා ගන්නත් පුළුවන්. එතකොට ඒ විදියට සමාජික අර්ථයෙන් නොවේ මෙතන කුසල කියන එකේ සාමාන්‍ය අර්ථය දක්ෂ වීමයි. මෙන්න මේ කුසල චේතනාවල් ඇති වෙන්නේ අලෝභ අදෝසා මොහ කියලා දක්වනවා. ලෝභයෙන් වෙන් වෙන්න යම් ප්‍රමාණයක් උත්සාහ ගන්නවා නම් ඒක අලෝභයයි. ඒක මොහොතක් වෙන්න පුළුවන්. මොකද ලෝභය තමයි මා සත්‍යව වහාගෙන ඉන්නේ. ද්වේෂයයි වහගෙන ඉන්නේ, මෝහයයි වහගෙන ඉන්නේ දීර්ඝ කාලයක් අපි පුරුදු කරලා තියෙන එකයි. ඒකෙන් මිදෙන්න මොහොතක් හරි අපි උත්සාහ කරනවා, ඩිංගක් හරි උත්සාහ වෙනවනම් අන්න ඒකට ලකුණක් වැටුණා අපට. හොඳ ලකුණක් වැටුණා. කුසලයක්. ඒක කුසලයක්. ඒක තමයි ඒක බුදු පියාණන් වහන්සේ අලෝභ, අදෝස, අමෝහ කියලා තියෙන. එතන ආයන්නේ යොදලා තිබෙන විරුද්ධාර්ථය. ලෝභයෙන් වෙන්වීම, ද්වේෂයෙන් වෙන්වීම, මෝහයෙන් වෙන්වීම එකපාරට වෙන් වෙන්න බෑ. නමුත් ඒක මොහොතකට හරියකින් ටිකක් තල්ලු කළා දැම්ම, එහාට තල්ලු කළා දැම්මා. ඒ තල්ලු කරන්නේ අන්න අර කියාපු අර චේතනා අර විරති චෛතසිකයෙන් වෙන්වීමේ අදහසින් සතෙක් මරන්න හිතෙනවා සතාගේ මස රස වෙන්න පුළුවන් එහෙම නැත්නම් දේශයක් තියෙනවා නමුත් කෙනෙක් මරන්න හිතෙනවා නමුත් ඒ හිත ආව එහෙම ඉක්මනින් මේක නැති කරගත්තා ආයෙ ඈතට යන්න නොදී පුළුවන් ඉක්මනින් ඒක සංසිඳව ගන්න ඕනේ එහෙම නැත්නම් හිත ඇතුලේ මනෝ කර්ම හැටියට සිත ඇතුලේ කර්ම රැස් වෙනවා කොයිතරම් භයානකද මේක හරියට දැන් ගිනි අඟුරක් එකයි බුදු පියාණන් වහන්සේ සමහරවිට ගිනි අඟුරේ උපමාව දක්වලා තිබෙන්නේ පොඩි දරුවෙකුට දැන් සමහරවිට දන්නේ නැතුව ගිනි අඟුරක් අල්ලනවා. ඒක අල්ලගෙනම ඉන්නවද ලස්සන නිසා නෑ. අතේ යන්තම් දැවුණු හැටි අතහරිනවා. අන්න ඒ වගේ ගිනි අඟුර බව දැනුණු හැටි අතහරින්න ඕන. නුවණින් කල්පනා කළා මේක යට තිබෙන්නේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි. වහා මේක අතහරින්න ඕනේ. එහෙම නැත්නම් ඒක හිත ඇතුලේ වැඩ කළා, වචනයට නැගිලා අන්තිමට ක්‍රියාවෙන් සම්පූර්ණ වෙනවා. එතකොට ඉතින් මේකෙන් බේරෙන්න බෑ කල්ප ගණනක් එකට දුක් විඳින්න වෙනවා. ඒ අකුසලයේ පැත්තයි. ඉතින් අර කුසලය අන්න අර වෙන්වීමේ ශක්තියමයි කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඔය සීල් සමාදන් වෙනවා කියලා අපි මොකද්ද මේ කරන්නේ වෙන්වීමක් ගැන කතා කරන කරන දෙයක් නෑ මෙතන නොකරන දේවල් ගැනයි කියන්නේ එහෙමත් කතා කරන අය ඉන්නවා සමහරු තර්ක කරන අය ඉන්නවා මේ මෙතන මේ මොකද්ද මෙතන අපි කරන්න දෙයක් නෑනේ මෙතන ඔක්කොම මේ වෙන් වෙන දේවල් ඒක පහසුයි පින්නතුනි මේ වෙන් වෙන දේවල් අහ කරගත්තාම අපිට කරන්න දේවල් ඒවා පහසුවෙන්ම හිතා ගන්න පුළුවන් මේ වයින් ඇර මේ කියන අකුසල් වේග වලින් අර අනිත් ඒවා අපිට හිතා ගන්න පුළුවන් කුසල්. ඒන් අහක් වීම තුලින්ම ඒ අහක් වීමම කුසලයක්. ඒකයි කියන්නේ දැන් අකුසලයේ අකුසලයෙන් වෙන්වීමම කුසලයක් කියලා කියන්නේ. අකුසලයෙන් වෙන්වීම නිකන් කෙරෙන්නේ නැහැ. යම්කිසි උත්සාහයක් නිසා, යම්කිසි දක්ෂකමක් නිසායි කෙරෙන්නේ. ඒ දක්ෂකම තමයි කුසලය. ඒක නිසා තමයි සතුන් මැරීමෙන් වෙන්වීම සතෙක් මරන්න එන අවස්ථාවේදී විතරක් සීල් සමාදන් වෙන එක නෙවෙයි. කලින්ම මේ සීලය සමාදන් වෙලා හිතට දාගන්නවා මේක. හොරකම් කිරන අවස්ථාව ආවම විතරක් ඒ අදින්නා දාණය කියලා ශික්ෂා පදය මේක ඒ වෙලාවට කරගන්න බෑ ඒක. හිතට පුරුදු කරන්න අන්න ඒක නිසා තමයි එතකොට මේ කුසල අකුසල පිළිබඳව ඒකෙන් සීලය සකස් කරගන්නවා. එහිම සකස් කරගත්තු සීලය උඩ ඉඳගෙන තමයි යම්කිසි කෙනෙක් සමාධිය ඇති කරගන්නේ. හිත තැන්පත් කරගන්නේ. යම්කිසි කමඨහනකින් මෛත්‍රී හෝවා බුද්ධානුස්සති අසුභ මරණ සති ආදී යම්කිසි කමඨහනකින් සිත තැන්පත් කරගන්නවා. ඒ තැන්පත් කර ගැනීමෙත් අවස්ථාවල් තමයි ඔය ධාන හැටියට දැක්වෙන්නේ ධාන සිත් හැටියට හොඳට හිත එකඟ වුණාම ඒ තුලින් කායික වශයෙන් ලොකු සැනසෙල්ලක් සාමාන්‍ය ලෝකයා පංචකාම සම්පත්තියෙන් ලබන වින්දනය වගේ සිය දහස් ගුණයක් ශ්‍රේෂ්ඨයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒ වගේ මේ සමාධිය ඊළඟට මේ සමාධිය පිහිට කරගෙන තමයි යම්කිසි අවස්ථාවක අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මතු කරගෙන කෙනෙක් ඒ විදර්ශනා වඩලා අර මාර්ගඵල අවබෝධය ලබන්නේ. අන්න එතකොට මේ කථාන්තරය තුලින් අපට ධර්ම කාරණා රාශියක් මතු කරගන්න ලැබුණා මේ පැයක් පමණ අවස්ථාව තුල මේ පින්වත් පිරිස මේ ඊ타මාත්ම ශ්‍රද්ධාවෙන් යම් කිසි සීල මට්ටමක පිහිටලා මේ අවස්ථාවේ ධර්ම දේශනාව තුලින්ම පවා යම් කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන් ආදර්ශවත් කථාන්තර රාශියක් මේක තුලින් ඇති කරගත්තු මේ ධර්ම ශක්තිය තම තමන්ගේ ජීවිතවලටත් ලං කරගෙන මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ මේ අමෘත පදයේ අමෘත මාර්ගයේ ගමන් කරමින් අප්‍රමාද මාර්ගයේ ගමන් කරමින් ප්‍රමාදය ඉවත් කරලා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් දාන ශීල භාවනා සීල කුසල් දහම් සම්පූර්ණ කරගෙන ඇහැකි තාක් ඉක්ම නිවන අති භයානක සංසාරයෙන් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ අද දින මේ ධර්ම දේශන ධර්ම ශ්‍රවණයම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ විදිහේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයන් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙන ඒ ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු අවිචේ පටන් අකනිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් ඇතනම් ඒ හැම දිනෙකමත් මේ කුසල සම්භාරය අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගෙන් හැකිතාක් ඉක්මනින් සියලු සංසාර දුක් කෙලවර කර උතුම් අමා මහ නිවනින් සැනසෙත්වාගෙන ප්‍රාර්ථනාවත් ඇතුව මේ විදිහට ගාථා කියලා පින්පම්වන් එත්තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධං තුමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හුන්තු සම්බේ පිපාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිච්ච අතෝ නිබාන සම්පatti විනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.